අභිප්‍රමෝදයං චිත්තං අක්ඛ සිද්ධාමිති සික්ඛති අභිප්‍රමෝදයං චිත්තං පස්ස සිද්ධාමිති සික්ඛති සමාදාං චිත්තං අක්ඛ සිද්ධාමිති සික්ඛති සමාදාං චිත්තං පස්ස සිද්ධාමිති සික්ඛති විමෝචයං චිත්තං අක්ඛ සිද්ධාමිති සික්ඛති විමෝචයං චිත්තං පස්ස සිද්ධාමිති සික්ඛති ශ්‍රද්ධා කුටි සම්පන්න පින්වත්නි අපි මේ දේශනා මාලාවක් වශයෙන් මාසයකට වතාවක් මේ පවතින තාක්ෂණික පාස්කම් යටතේ මේ කරගෙන යන ධර්ම දේශනාව සඳහා මූලික මාතෘකාවෙන් තබාගත්තේ ආනාපාන සති සූත්‍රය ඒක මජ්ක්‍ධිම නිකායේ උපරිපන්නාතිකේතයිති 18 වෙනි සූත්‍රය වශයෙන් තමයි සඳහන් වෙලා තියෙන්නේ ඒකත් ඇත්තම සතිපට්ඨාන සූත්‍රය අරිත්තාම හොඳතෝම මේ සතිපට්ඨාන ක්‍රමේ නැත්නම් තීරවාද බෞද්ධ ක්‍රමය ඉස්තර කරන හොඳ අනුපූර්ව ප්‍රතිපදාවක් සහිත වටිනා සූත්‍රයක්. මේ සූත්‍රයේ විග්‍රහ වෙන ආනාපාන සතියට සම්බන්ධ ආකාර 16 තීරවාද ගුරු પરම්පරා විසින් අර සතිපට්ඨාන ගැලපෙන විදිහට පළවෙනි අතර ආයතපචනා වශයෙන් දෙවෙනි හතර වේදනානුපස්සනාව වශයෙන්ම දැන් අපි මේ සාකච්ඡා කරමින් නැත්නම් මාතෘකාව වශයෙන් තබාගත් හතර චිත්තානුපස්සනාව වශයෙන් අවසානයේ කරන්න බලාපොරොත්තු වෙන හතර ධර්මානුපස්සනාව වශයෙන් තමයි නම් කරලා කියන්නේ. ඉතින් අර සත්‍යපට්ඨාන සූත්‍රයක අහලා නැත්නම් සතිපට්ඨාන සූත්‍රයනෝ බණ භාවනා කරන්න නැත්නම්ද ඒකට මේ ආනාපානී තවත් පැතිකඩක් එහෙම නැත්නම් තවත් දෘෂ්ටි කෝණයක් මතු කරලා දෙනවා. ඒ නිසා මේක ධර්මඥානයට අමතර පිටුවක් තොරතුරක් එකතු වෙනවා. වගේම හැකි තාක්ෂරට භාවනා අධ්‍යක්ීම් සම්බන්ධ කරලා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේ චිත්ත කියන වචනේ අපි සාමාන්‍යයෙන් පොත්පත්වල අහිත කොට සඳහන් කරනවා විඥානය කියලා. ඒකට චිත්ත කියන එක තමයි පාවිච්චි කරන්නේ. ඉතින් මේ හිතේ මේ විඥානයේ විවිධ තරාතිරම් කියනවා. අපි එදිනෙදා කටයුතු කරනකොට එක එක ඉන්ද්‍රියයන් බද්ධ වෙලා ඇහැට සම්බන්ධ වෙච්ච චක්කු විඥානය කනට කන ආහන වේලාවේදී ක්‍රියා කරන සෝත විඥානය ඊගාට ගන්ධ සුවඳ බලනකොට ධාන විඥානය රස බලන වේලාවේදී දිවට තීර දැනීම විදීම වෙන්කොට දැන ගැනීම ආදී කොට ඇති ජීවහා විඥානේ කාය විඥානේ මනෝ විඥාන කියලා මේක හයකට ওই පොත්පත්වල මුණ ධර්ම වශයෙන් කාඩලා පෙන්නනවා මේ විඥාන අර ගන්න අරමුණුත් රූප දස්ස ගන්ධ රස වශයෙන් පොට්ටබ්බ වශයෙන් ධර්ම වශයෙන් හයකට කඩලා පෙන්නනවා. ආනේ කඩලා පෙන්නනවා බලපුවාම දැන් ගිය පාර බණහුවට පස්සේ ඇති වෙච්ච ආකල්ප නැත්නම් මතිපතාන්තර බලනෝගේ ගැඹුරක් කොහොම සූක්ෂම බවක් තාමත්ම සුකුම බවක් කියන එක කාටවත් නෑ බෑ කියන්න බෑ ඇත්තයි. ඒක ගැඹුරුයි. ඒ ගැඹුරකම ඇති වෙන්නේ මොකද? මේ හිතේ තියෙන මේ ලහු පරිවර්තක ස්වරූපේ. නැත්නම් මේ සූක්ෂම ස්වරූපේ ශීඝ්‍රයෙන් වැඩ කරන මායාකාරීක මායා දර්ශනයක් වගේ දෙයක් නිසා ඒක අල්ලනවායි කියන එක ලේසි නෑ. ඒ භාවනාවට ධ්‍යාන අර කලින් කරපු කායන පස්සනාවේ, වේදනාන පස්සනාවේ ලොකු ජීවනක් ලොකු පෙළකටමක් ලොකු එකලසක් අවශ්‍ය වෙනවා. ඒ චිත්තාන පස්සනාවට යාර. චිත්තාන පස්සනාවට ගියාම චිත්ත විද ප්‍රධාන වශයෙන්ම අර භාවනාවේ කායනුපස්සනාව කියන රූප කොටස්, විරෝධ කොටස් බල බලා හිටපු භාවනාව දැන් හොඳ පැහැදිලිවම නාම කොටස් වලට, සියුම් කොටස් වලට මාරු වීමක් සිදු වෙනවා. ඉතින් අර ඒ සියුම් භාවයේ නිසා අපේ හිතට මේක එකලස් කරගන්න, දරා ගන්න, පිළගත්ව ගන්න අමාරුකමක් තියෙනවා. නමුත් ඒක අමාරුයි කියලා හිතියට කවුරක්වත් අපට කරලා දෙන්නේ නැහැ. ඒසාවේ කායනුපස්සනා පහසු නිසා කායනුපස්සනාව කෙරුවත් ඉන් ටික වේලාවක් යනකොට වේදනාව මතුවෙනවා. මේ වේදනාව මතුවලා ඒකෙන් ජය ගන්නකොට ඊගාවට ඔය චිත්තානුපස්සනාට කොට අදාළ ගැඹුරු කොටස් දක්වන මේ භවනා ගැඹුරට පහිනවා. ඒකෙදි මේ ධර්ම දේශනාවේ ධර්ම සාකච්ඡාවකදී අපි කරන්නේ ඒ කරන්න තියෙන එකට යනකොට පැතිරිලා ආපහු හිත මන්දෝත්සාහි වෙලා වැටෙන්නේ නැතුව මේක අනිවාර්යයෙන්ම යෝගාවචරෙක් විසින් තියෙන කීක පියවරක් බව මේක ඉස්සලා ගමන් කර සෑම දෙනාමත් මේ මාර්ගය ගමන් කළා තියෙනවා මේ දුෂ්කරතා මට දෙයක් නැති වෙලාවේ ඥාති විශේෂයක් නැති වෙලාවේ වස්තු විශේෂයක් නැති වෙලාවේදී අනේ කරගන්න ලකුණා හොඳයි කියලා ඒකට සූදානම් ධෛර්යයක් ඇති කරගන්න එකයි බලාපොරොත්තු වෙන්නේ එතකොට බණ ඇහුවට පස්සේ කම්මැලි වෙනවා නම් උපාස් කියන තැනකට එනවා නම් ඉතින් ඒ කියන්නේ බර වැඩිලා තියෙනවා අහලත් කරදිලා තියෙනවා එහෙම අදහසක් නෙවෙයි මේකේ තියෙන්නේ මේ බුද්ධ ආදී උත්පන්න වහන්සේලා විසින් කලින් වාර්තා කළා ස්පර්ශ කරලා මේ දේශනා කරපු දේශනා පාඨ ගලපලා බලනවා තමන් කරන භාවනාවේදී හම්බෙන අත්දැකීමට ගැලපෙනවා. ඉතින් ඒ නිසා අපි මේ හිත ගැනයි අද ඉගෙන ගන්නේ සහුගේ සමාන මාස දෙකේ කෙරුවේ ඒකයි කියන එක මතක් කරගෙන අපි බැලුවොත් මේ පාලි පාඨය විග්‍රහ කරගන්න ඉස්සෙල්ලා හිත නැත්නම් මේ මේ විඥානය කියන එක ගත්තා ගත්තාම ඒක තියෙන්නේ මේ ලක්ෂණ ඒකේ හඳුනා ගන්න පුළුවන් ලක්ෂණ තමයි විඥානනය. විඥානනය කියලා කියන්නේ දේවල් වෙන්කොට හඳුනලා. ඒක වෙන්කට වෙන් කරලා හඳුනා ගන්න. ඒ නිසා ඒ හිතට අරමුණක් නැත්නම් අපේ ඉන්ද්‍රියයක් ක්‍රියා කරන හැම වෙලාවෙම වැඩි. එයාට තේරුම් ගන්න වෙනවා මේ ඇහැ මේ රූපේ. මේ රූපේ මේ ක්‍රියාවක් මේ පුරුෂේ. මේ ප්‍රිය දෙයක් මේ අප්‍රිය දෙයක්. මේ හිතේ ආපතරක් මේ හිතේ ආපු ආකාරයක්. මේ හිතේ ආපු මේ නොදැනුවත්කමක්. මේ තරහ නැති හිත ආදි වශයෙන් අර මතුවෙන මතුවෙන හිත් ඉස්සලා එක තියෙන හිත් එක්ක නාම ධර්මත් එක්ක ගැලපෙනවා රූප ධර්මත් එක්ක ගැලපෙනවා නාම රූප වෙන් කරනවා ආදි වශයෙන් හිත නිතරම කම්මල්කාරයේ කම්මල වාගේ විකෘතෝම වැඩ. ඒකට කියන්නේ යකාගේ කම්මල කියලා තමයි. විකෘතෝම වැඩ. ඒ නිසා අපි කාර්ය බහුල ජීවිතයක් ගත කරන කය වශයෙන්, වචනීය වශයෙන්, හිත වශයෙන් ඉති හරි අමාරුයි ඒ හිතේ ක්‍රියාකාරීත්වය දකින්න. ඒක හරියට කියනවා නම් වැඩ කරන විදුලි උත්පාදක යන්ත්‍රයක් ඒක ආරක්ෂාව පිණිස පිටින් ආවරණ කරලා ඉතින් ඒක ශබ්ද දෙමින් කම්පන දෙමින් විදුලි ඡාන්නේ කරගෙන ඉන්න වෙලාවේදී අපි ඒක දිහා gediye පිටින් බලුවට අපිට මේකේ කිසිම යාන්ත්‍රණයක් තේරුම් ගන්න බෑ අපිට ඉතින් නම දැනගන්න පුළුවන් මේක විදුලි උත්පාදක යන්ත්‍රයක් නමුත් අපි ඒක අර පිටින් තියෙන ආරක්ෂක මේ සාහඩු එවනත් සංගේ ආරක්ෂක ආවාර ශාස්ත්‍රයේ විශාල වේගයෙන් වැඩ කරන පිස්තන් යන්ත්‍ර තියෙනවා, දැති රෝද තියෙනවා, කෑම් තියෙනවා, විවිධාකාර දේවල් ඒවා කොච්චර වේගයෙන් වැඩ කරනවද කියනවනම් ඒකේ මූල ධර්මයේ මොනම විදියකින්වත් වැඩ කරලා අඳුර ගන්න අමාරුයි. මොකද ඒක විනාඩි විකට 1500 වාරයක් විතර කැරකෙන්න ඕනේ ඒකේ නෝ 230 පිළිවිලි උපදවන්න. ඒ ඒ වේලාවේ මේ බලනකොට දිග අරනකොට මේක දිහා බලන්න අමාරුයි. ඒ නිසා අපේ හිත අතින් කය වචන වශයෙන් හිත වශයෙන් වේගෙන් වැඩ කරනකොට විදුලි උත්පාදක යන්ත්‍රයක ඇතුළත පරීක්ෂා කරන්නට වැඩ කරද්දි බැරුවා වගේ අපේ හිතට හිතවත් නාම රූපවත් දැක ගන්න අමාරුයි. ඒ නිසා මේ සීලයක පිළිපදලා සමාධියක ඉඳලා මේ භාවනාවට යන්න ඕන. ඒ වගේම කායනුපස්සනා වේදනානුපස්සනා ඉවර කරලා නැත්නම් ඒ වගේ දියුණුවක් පුරුවක් ඇති කරගෙන ඕනේ මේ චිත්තානුපස්සනාවට යන්න. ඉතින් අන්නේ විදිහට යන්න පුළුවන්. විශේෂයෙන්ම මතක තියාගන්න ඕනේ කිරියාකටෙකුට බැරි හැකියාවක් මනුස්සයාට තියෙනවා. දෙවියෙකුට ප්‍රඥයෙකුට බැරි, යක්ෂයෙකුට ප්‍රේතයෙකුට බැරි හැකියාවක් මනුස්සයාට තියෙනවා. අපි කවදා හෝ මෙන්න මේ හැකියාව තියෙනකට මේක සාක්ෂාත් කරන්නේ නැතුව මැරිලා ගියොත් නැත්නම් අපිට මැරෙන්න ඉස්සෙල්ලා ඒක සාක්ෂාත් කරන්නේ කරගන්න බැරි වුණොත් ඇත්තටම පරාදයක් කියලා තමයි කියන්නේ. ඉතින් අදහස් කරන මේ හැම දිනාටම කලේ හැම දිනාට කරන්න පුළුවන් වැඩක් කියන එක නෙවෙයි. අපි බලාපොරොත්තු තියාගන්න ඕනේ විතර වේගයෙන් වැඩ කරන මේ යන්ත්‍රයේ මේ මූල ධර්මයේ නැත්නම් මේ යන්ත්‍රයේ අත්පොත කියවලා තියාගත්තොත් තේසි. අන්න ඒ සඳහායි කායන පස්සනා වේදනාන පස්සනා මාර්ගයේ ටික මේක අඩු කරන්න පටන් ගන්නවා. සීලේ සමාධියේ මේක අඩු කරන්න පටන් ගන්නවා. ඒ නිසා නැවතිල්ලේ වැඩ කරන ගතිය මේ චිත්තානුපස්සනාව අවශ්‍යයි. ඒකකට තමයි හිතේ විඥාන ලක්ෂණ කියලා දේවල් දේවල් වලින් වෙන් කරන ගතිය. විනිශ්චය කරලා වෙන් කරන පරිච්ඡේද කරන ගතිය තමයි හිතේ ලක්ෂණ. හිත වේග වැඩි කරන නැත්නම් වෙන් කරන්න තෝරන තියෙන දේවල් ගොඩ ගොඩ ඉන්න පටන් ගත්තොත් හිත දැක ගන්න අල්ලගන්නවා. මේක අඩු කරන්න ඕනේ යන්ත්‍රේ දක්වා. ඒ නිසා මේක භාවනා කරනකොට පරියන් කියනකොට කියන ඇරෙන් රූප බලන්නත් එපා, කනින් ශබ්ද අහන්නත් එපා, නාසයට ගඳ සුවඳ තනකට යන්නත් එපා, කටින් කතා කරන්නත් එපා, කෑම කන්නත් එපා, කය ඇවිද්දවන්නත් එපා. නිකන් ඉබේ සිද්ධ වෙන ආනාපානය හෝ පිම්බීම හැකිලිම කියන කටයුත්ත දිහා බලලා ඒ තුල රූප කොටස්, නාම කොටස් වගේ තේරුම් බේරුම් කරගන්න. ඒකත් අමාරු. නමුත් එහෙමවත් ඒක අඩු කරගන්නතු කරන්න බාර. අන්න ඒ විදිහට අපි හිතමු කායानुපස්සනා කොටසදී අපි මේ ආස්වාදයේ ඇතුළේම පිටේම කියලා අල්ලගත්තා. ඊට පස්සේ විනය කරා. එහෙම එහෙම කරගෙන කරගෙන යනකොට ආස්වාද ප්‍රසවාසයේ සංසිඳනවයි කියලා කියන අපි කියන ඒකට භාවනා සාර්ථක හොඳ. ඒකවල තමයි සංසිඳීම තුළ තමයි වේදනාව පිටිබඳව ඉවසාදරාගෙන ඉදිරියට යන්න පුළුවන් ගතිය සමාධිය යම් ප්‍රමාණයකට ඇති වෙන්නේ. අන්නේ සමාධිය තුළ තමයි මේ විචානන ලක්ෂණය තියෙන ඒවා වෙන්කොට දැනගැනීමේ ශක්තිය ඉන්නේ ඉන්නේ ඉන්නේ පැහැදිලි වෙන්නේ ඒක හරියට වතුර විලක සැලයක් මැද තියෙන ඉස්සල වතුර විලක මත පිට රැලි ඊමාලා ඊරැලි මාලා ගහන්න නැත්නම් ඒක හඳේ ඡායාව හොඳට රවුම පිටින්ම දැක් ගන්න පුළුවන් එහා යුරේ ඡායාව වැටෙනවා ඒ වතුර කඩ කඩ වෙලා යනවන රැලි මාලා තියෙනවනේ ඉති ප්‍රතිබිම්බය එකෙන් පේන ඡායාව ගැන කතා කරන්න කියන්නේ ඒක ඒකාන්තයෙන් එතකොට මේ විචිත්ත වෙච්ච ගතියක්. ආනි වගේ සංසිද්ධියකට සංසිද්ධියකට යනකොට මේ විචානන ලක්ෂණය කියන මේ හිත කරන්නේ වෙන මොනවත් නෙවෙයි මේ සංස්ථානයේ තියෙන ඒ වර්තමාන මොහොතේ ක්‍රියාත්මක වෙන සංසිද්ධියේ දේවල් වෙන් කර කර වෙන් කර කර බෙදලා දෙන එක තමයි. නමුත් ඒක මේ පූර්වාංගම රාශියක් තමයි. ඒක හැම වෙලාවෙම කොච්චර සංකීර්ණ සංසිද්ධියක් ආවත් හිත වැඩ. හිත මූලාසනයක් ගන්නවා. ගරු තනතුරක් උසුලනවා. ඒ නිසා ඒක ඉස්සර වෙලා උනාට පස්සේ තමයි මේ ඇහැයි වැඩ කරන්නේ මෙන්න රූප මෙන්න ඇහැ. මෙන්න රූපේ ඉස්තිවුත් ස්වභාව කියලා තේරුම් බේරුම් කරගන්න හිත ඉස්සර වෙනවා. අනේ සත්‍යයක් අහලා තියෙනවා. ආනාපාන සතිය කරනකොට ආනාපානිය පිටු ආසස් ප්‍රසල් සංකේතනවා. එනත්තම් පිම්බීම හැකිලිම හොඳට සමීපව සාවධානව පේන වෙලාවෙදී හොඳට පුළුවන් වෙනවා දැක්කම මේ ආස්වාදයේ වෙනස්කම ප්‍රස්වාදයට වඩා. ඒ කියන්නේ අපි අර හිතේ තියෙන විචාර ලක්ෂණය හොඳට කිච්චු කරලා බලන්න. එතකොට අපිට පේනවා මේක හිතට يعني කාය විඥානේ පහළ වුණාට පස්සේ තමයි මූල ධර්ම වල පැත්තට බැලුවත් අදාළ ස්පර්ශයේ හිත වෙන්නේ වේදනාව හිත වෙන්නේ ඒක පිළිබඳව සංඥා පහළ වෙන්නේ ඉස්සල්ලාම කාය විඥානේ පහළ වෙන්නේ ඉතින් ඒ නිසා මේක මනෝ භංගමා ධර්ම මනෝ සික්ඛා මනෝ මෙයාදි වශයෙන් සර්වත්‍ය දේශනාවේ සඳහන් වෙනවා හිත කොච්චර ශීඝ්‍ර යොහුසුළු ලහුපරිවර්තක වැඩක් කරත් හැම වෙලාවෙදීම මුතුනක් හැම වෙලාවෙම මූලාසනේ ගන්න. පූර්වාංගම වෙනවා. ඒක නිසා සමහර බෞද්ධ නිකායන් පෙරපිරා තියෙනවා මේ සියරම විනාම රූපේ නැත්නම් මේ ඇහි කනේ නාසයේ දිවේ කයේ මනසේ කියන කියන සියරම ඉතින් ඇති කරගත්ත සිටිවිල්ලක් චිත්ත මායාවක් එහෙම නැත්නම් හීනයක්. ඇත්තටම ඒකට සාධාත කණුතියි. මොකද හිත නරක වෙලා නම් නරක පිටකකින් බලනවා නම් තේන දේ නරකයි තමයි. හිත හොඳ නම් තියෙන දේ හොඳයි තමයි. ඒ නිසා අපි ලෝකයට බනිනවා මට නරක දෙයක් වෙනවා මට හොඳ දෙයක් වෙනවා මේක මංගලයි මේක දුමංගලයි මෙහා මගේ යාළුවා මෙහා මගේ හතුර කියලා තෝරන්න බෑ බාහිරයට අපි ලකුණු දෙන්න ගියාට ඇත්තටම සංසිද්ධියේ කන මුලම ඉඳගෙන මේ ළඟම ඉඳගෙන වැඩි වර්ණගත කිරීම කරන්නේ මේ පූර්වංගම රසයේ සහිත හිත තමයි. ඉතින් ඒක කෙනා අල්ලන්න අමාරු නිසාම සර්වඥාසේ දේශනා කළ තියෙනවා මේ විඥානයේ මායාකාරීත්වය. මායාකාරයක නැවිලක් තමයි මේ ලෝකේ. මායාකාරයක නැවිලක් තමයි අපි මේ තාරාතිරා. මායාකාරයක නැවිලක් තමයි අපි මේ කරන අගයන් ආඩම්බරය. අපේ අපි කරන මේ ප්‍රමාණ කිරි තේරම මායාකාරයක නැවිලක්. ඉතින් අපි මේ මායාකාරයා පෙන්වන දේවල් වලට සතුටු වෙලා උද්‍යෝගයෙන් අත්පුඩි තලමින් හිටියොත් ඒකෙන් පිටින් අපේ මෝඩකම කියන එක කෙලවරක් නැහැ. අපි අන්තත්වයක් විතරයි අපිට අඩුයි. අපිට කවදාකවත් හම් වෙන්නේ නැහැ මේ මායාකාරයේ මායා ස්වරූපේ අපිව ගැලවෙන්නේ මායාවෙන් ගැලවෙන්නේ ඒ නිසා අපි මේ මායාව විකටම කීයක එක දිහා බලාගෙන මේ හැම සිද්ධියක්ම හිත වෙන්න බෑ හිත නැතුව හිත මුල් වෙනවා කවදා හෝ මේ හිත මුල් වෙලා කරන මේ වර්ණ ගැන්වීම මම දැකගත්තේ නැත්නම් මං දෙන මේ තීන්දුව මම ගන්න මේ විනිශ්චයන් තේරම මේ මට විතරයි ආදාහරණ එතන මගේ අවුල් වෙච්ච මනසෙන් එනසම් මගේ තියෙන කෙලෙසිච්ච මනසෙන් වර්ණගත වෙච්ච මනසෙන් කරන දෙයක් ඒක නිසා මේ වැරද්ද තමයි සංසාර පිටට මුකී අපි මේ නිසා සංසාරේ සෑම නාම ධර්ම රූප ධර්මයක්ම මේ වස්තු කරගෙන අල්ලපදාගෙන සංඥා ඇති කරගන්න උත්සාහ කරා. නමුත් මේක හිත දීපු ලනුවත් නැත්නම් හිත ඇති කරගත්ත මායාවත් අපි මේ ජීවිතයේ හීනෙකද ආදි වශයෙන් දේවල් කල්පනා කරලා බලනකොට හරි අසරණ තමයි. අපි නිකන් අසරණ වෙලා. අනාථ වෙලා ඉඳගතිය. අන්නේ ඒක තියෙන තාක්කල් අපිට කොච්චර පත්‍යාවක් කොච්චර රූප බැලුවත් අත බැලුවත් ගන්ධ රස විඳත් ඒ ටිකේ ඒ පාඩුව ඒ සිත් බව ඒ කොම්බ ගතිය ඒ නොපිරිච්ච ගතිය සම්පත්‍ති නැති කර නැති ගතිය විකටුවම සංසාරේ කරා. ඒ නිසා අපි මේ සංසිද්ධියේ මුලට ඉන්න හිත දැක ගන්න නම් සංසිද්ධිය නැවතිල්ලේ කරන කරන්න කරන්න වෙන්න වෙන්න වෙන්න සතුට කොහොමද ඇති කර ගන්න ඕනේ මට දැන් මේ මූල ආරම්භයේ දැක ගන්න පුළුවන් ශක්තියක් එනවා ඒ වගේම තමයි ඒ හිත අර මුල් වෙලා කටයුතු කරනවා නම් ඊළාගේ වැඩිම කකුකම තමයි. එක්පාදිය සඳහන් සම්ධාර පච්චපට්ඨාන. එමේ තනදිම අරකයි මේකයි ගැටලුව. අරකයි මේකයි සම්බන්ධ කර. මේ කපුකම් කරන එක තමයි වැඩි. ඇහැට රූපයක් හේතු කරලා දෙනවා. කනට ශබ්දයක් හේතු කරලා දෙනවා. ඇත්තටම ඇහි රූප බලන වෙලාව කන ශබ්දත් ඇහෙනවා. නමුත් මේ විඥානය එකවරකට එකයි කරන්නේ. නිසා රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ වලින් කොහොමද එයාට ඉඳ තියෙන පෙයා ගැට ගහලා පෙද. ඒකල කියනවා මම තමයි ඔය රූපේ පෙන්වුවේ කියලා වගේ එයා ලකුණු ගන්න. නමුත් එතකොට එයා දැන දැන දැක දැක ශබ්ද කපා හරිනවා, ගන්ධ කපා හරිනවා, රස කපා හරිනවා, ස්පර්ශ කපා හරිනවා, කල්පනා කපා හරිනවා. හැට රූපේ සම්බන්ධ කරලා පෙන්න. මේ පෙන්නනවා කියලා කියන්නේ අනිත් පාකපනවා කියන්නේ. භාවනා කරනකොටත් අපි කායනුපස්සන අවදී ආනාපානෙ හොඳට වැටෙනවා නම් මේ වැටෙන සංධානය තුල හිතයි මේ කය කය විඥානය ගත එනවා අපස්සාවේ ගත්තාම අපි ඒකටම නිමග්න වෙලා ඉන්න අපිට සද්ද නැහැ හියන අපිට හිතට රූප පේන එක නතර වෙනවා අපිට කල්පනාවල් නැතුව යනවා ගඳ සුවඳ බැරිලක් නැහැ කතාවක් නැහැ ආනෙකට ඒක නිමග්න වෙනකොට හිත නැත්නම් කාය විඥානය ඔන්න ආනාපානට හේතු තුන සම්බන්ධය වුණා මෙන්න මේ විදිහට සම්බන්ධන කටයුත්ත කරනකොට හිත හැම වෙලාවෙම Tamange රුචිය තමන්ගේ අභිමතාර්ථය තමන්ගේ රුචි මේ කැමැති අකමැතිකම් ඇතුවමයි සම්ධානය කරන්නේ ඊට පස්සේ ඉතින් අපේ මොනකමට අපි කියනවා අපි කෙරුවයි කියලා නමුත් බලනකොට මේ කෙලෙස් සාහිත්‍ය පිටකින් වෙච්ච සම්ධානයක් තියෙනවා ආ මේක දකින්න නම් අපි නිතරම අරමුණු මාරු කරන එක නතර කරලා අරමුණු මාරු කරන එක අඩු කරලා එකම අරමුණක අර බාහිර අරමුණත් අදාළ ආයද්්වාරය වගේ ద్వාරය මේ දෙක සම්බන්ධ වෙනවා. මේ දෙක එකට ගැටි ගැටි ඉන්න හැටි බොහෝ වෙලා බලන්න වෙනවා. මේ යාන්ත්‍රණය දැක්කා. මේ හිත හැම වෙලාවෙම මේ දෙන පුරුද්දලා දෙන හැටි, හිත හැම වෙලාවෙම මේ දෙන සංධානය කරන හැටි, හිත හැම වෙලාවෙම මේ දෙන කපුකම කරන හැටි බලන්න එකම අරමුණක ඉන්න ඕනේ. මේක සරුවචනාංශ හොඳටම දැනගෙන කරපු රෙකමඩාරුව. කරපු උපදේශය තමයි ආරම්භන භාවනාව නැත්නම් කම්මඨාන භාවනාව. එකම කර්මස්ථානයයි. වැඩපොළ එකයි. එකට මිදගෙන බලන්න ඕනේ. බලනකොට තමයි අපිට එයාගේ මායාව නැත්නම් අපි රවට්ටන හැටි, මත් කරන හැටි දැක ගන්න පුළුවන්. නමුත් මේකට හිත කැමති නැහැ. හිත කැමති නිතරම අරමුණු මාරු කරා. ඒ නිසා ධර්මචර්යනාස්ගේ දේශනාවක් තියෙනවා. මේ දුක්ඛ සත්‍ය අපිට වැටහෙන්නේ නැත්තේ ඉරියව් මාරු කරන නිසා. එක මේ ඉරියව්වෙම ඉන්නකොට දුක තේරෙනවා. නමුත් අපි ඉරියව් මාරු කරනවා. මාරු කරනකොට අර පෙළෙමින් පවතින දුක ආය නැතු ගිහිල්ලා වෙන පැත්තකට මාරු කරනවා. ඒ වගේම ඇහෙන් කනට කයින් නාසෙත් නාසයෙන් දිවට ආදි වශයෙන් අරමුණු මාරු කිරීමන සිදු වෙන්නේ මේ චිත්ත සන්ධානය විවිධාකාර විචිත්‍ර සන්ධාන කරමින් අපි රවට්ටන බව දැක ගන්න බැහැ. ඒ නිසා ආනාපානිය උනත් ටික ටික ඉන්නකොට නිදිමත ගතිය. එහෙම නැත්නම් හිත ඇවිස්සන ගතිය. එහෙම නැත්නම් ඒ ආනාපානිය වසාගෙන වේදනයි. ආනේ එනකොට එනකොට ඒ ඒ කරදර එන්නේ එක වළක්වන්න බෑ. නමුත් හැකිතාක්ෂෝට නැවත නැවත ආනාපාන දිට්ඨිය යොදා ගන්න පුළුවන් ශක්තිය තියෙනවනේ අපිට තේරෙනවා තේරුම් ගන්න ඉඩක් ලැබෙයි මේ හිත කියන්නේ මේ පිටින් එන හුස්ම වායෝ පොට්ටප ධාතුවත් කය කියන විඥානය දෙක පුරුද්දන එක තමයි සසඳන එක තමයි ගලපන එක තමයි ඒ තුන ගැළපෙන තාක්කල් අපි තියෙන ස්පර්ශය තියෙනවා සින්න සංගති පස්සෝ ඒ නිසා මේ සංධාන කටයුත්ත අපිට පේන්නේ නිකන් අපි දිගින් දිගට පවත්වන පුරුකවාද. නමුත් සර්වඥයන්ට මේකට කියන්නේ භවනෙත්‍ය කියලා. භවනෙත්‍ය කියලා කියන්නේ මේ සංසාරේ මේ ජීවිතේ ඊගා ජීවිතේ පටලවන්නේ තෝකෙන් තමයි. හැම වෙලාවෙදීම ඊගාව දේත් එක ගැටලමින් ගැටලමින් පරේන්ද්‍ර මේ කොතන මේ කෙනෙක් එකම නූලක් කරන කුඩු ක්‍රමයකට ටිකට ටිකට ටිකට ටිකට රේන්ජයක් ගොතන ගොතන ගොතන ගොතන යන්න යන්න කුඩුව කවදාවත් කෙලවර වෙන්නේ නැහැ. අනිත් වගේ මේ සංධාන කරන ගතිය පිටි කෙලවර වෙන්නේ. ඒ තියෙන සාකල් සංසාරේ කෙලවරක් නැහැ. ඒ තියෙන සාකල් සංසාරේ තන් අපි හිතට යටත් වෙන තියෙන ගැතියද කෙලවරක් නැහැ. හිත කෙලෙස් වලට යට වෙන ගැතිය කෙලවරක් නැහැ. නමුත් මේකට තියෙන එකම උත්තරේ තමයි මේ හිත පිටින් ඇති කරන සංධානකයි අපි ජීවත් වෙන්නේ කියලා දැකගන්න එකම අරමුණක බොහෝ වේලා සතහන බල සංසිඳකක් ආනපාන. ඉඳි දැකීම කරනවා නම් ඒක දිග සක්මන් කරනවා නම් ඒක දිගට කරගෙන කරගෙන යනකොට ඒ නීරස භාවය තමයි හිත සම්ධානය කරනවා කියන රහස එළි වෙන්න හදන එක ලක්ෂණ. එළි වෙනකොට අපිට එක්කා ගන්නවා. නීරස ගැතින කම්මැලි වෙනවා, නිදිමත වෙනවා. ඒක දිහා බලන්න. බලාගෙන ඉඳ රාතේ නැති වෙනවා. ආන්නේ මේ එනකොට දැනගන්න ඕනේ. එයාගේ මේ කපුකම අහුවෙන්න හදන. මේ කපුකම අහුවෙන්න හදනකොට කපුවා ඇරලා යන්න හදනවා වගේ තමයි මේ හිතේ තියෙන මේ මායාකාරී ස්වરૂපය, වංචාකාරී ස්වરૂපය. මේ දෙක ඔය කියන විදිහේ ගැටලීමේ වැඩේට ආකරණයම උදව් කරන්නේ මේ අපි සංස්කාර කියලා වශයෙන් සඳහන් කරන නාම රූප දෙක. ඒ නිසා අපිට හිත නාම රූප වශයෙන් වෙන් කළ දැන වෙන් කළ පෙන්වන්න අසන ගතිය හොඳට දැක ගන්න සිද්ධ වෙනවා. හොඳ ලස්සනට පිළිසිදුව එකම අරමුණක් අරගෙන නැවතනාට වෙන්නදරලා බලන්න සිද්ධ වෙනවා. එතකොට තමයි අපිට තේරෙන්නේ මෙව්වා තියෙන තාකල් හිතට වැඩ. නාම රූප ගැටලීමේ වැඩේ හිතට පිටතෝම තියෙනවා. ඒ නිසා ඒක අල්ල ගැනීම සඳහා හොඳම වැඩේ තමයි එයාට නාම රූප ටිකක් කිට්ටු කරලා දෙන්න ඕනේ සෙල්ලම් කරන්න. සෙල්ලම් කර කර කරගෙන යන ගමන් උදුවට සතිය දිගට පවතිනවා නම් ඒ සතිය නිසා ඇතිවෙච්ච සමාධියක් යම් ප්‍රමාණයකට තියෙනවා නම් කරගෙන කරගෙන කරගෙන යනකොට අපිට තේරෙන පටන් අර ගන්නවා අත මේ වෙන්න කියලා තමයි මේ බණ කියන්නේ කරන්නේ තේරෙන පටන් අර ගන්නවා මේකේ ඒ ඇතුළත තමා තුල සිදුවෙන කාරණාවක් මිස මේක පිට ඉඳලා කරලා දෙන කෙනෙක් නැහැ. ඒ වෙනතුව මේ ක්‍රියාවලිය ඇතුලේ ඒ සිටියේ කරන මේ සම්දාන කටයුත්තකින් පිටස්තරව ආත්මයක් හෝ දෙවියෙක් හෝ මමෙක් හෝ ජීවාත්මයක් හෝ පරමාර්ථයක් ඇත්තේ මෙයා ඉක්මන් බව හැබැයි ඉක්මන් වෙනස් නෙවෙයි මුල් වෙන බව හැබැයි The remote party has hung up. Please enter the number followed by the star key. number follows four. ඒ සම්හස කට් ඔෆ් වුණානේ. දැන් හරි. කොහමද දැන් ආය සම්බන්ධ වුණා අපි කරගෙන යන්න බලමු. ඉතින් අර මතක් කරගෙන හිට පිටියේ මේ විදිහට මේ හිතක් ඒකට මුල් වෙන මෙහෙම හිතක්. ඒ කියන්නේ කායන පස්සනට වෙනස් වූ නැත්නම් වේදනාන පස්සන කියන চৈতසිකයන් වෙනස් වූ හිතක් වෙනම වැඩ කරන බව තේරෙන්න නම් අර විදිහට මේ කායය tempat කරන, කානාපාන tempat කරන, සතිය සමාධිය දියුණුවක් කරගෙන කරගෙන යනකොට තමයි අත්ති චිත්තං කිවා මනස සතිපත්චපත්තා හෝති කියන විදිහට මේ හිතක් තියෙනවා මේවට මුල් වෙන චෛතසික ධර්ම වලට මුල් වෙන මූලාරම්භ වෙන පූර්වාංග වෙන හිතක් කියන එකක් තියෙනවා යාව දේව ඥානමත්තාය ප්‍රතිසතිමත්තාය අනිසිතෝටි වේරසු නක්කකින්චි ලෝකේ උපාදී යම්තාක් මේ හිතක් තියෙනවා කියන එක දැන ගැනීමම කුදු ඥානය සඳහාමයි සතිය පිහිටුවීම සඳහාමයි ආ මේ විදිහට යනකොට මේ මිනිස්යා ඒ යෝගාවචරය කවදාකවත් මේ මේ හිත විසින් පෙන්නපු දේ රාගානුපතිකයි ද්වේෂානුපතිකයි එහෙම නැත්නම් මේක මන අපරි අමනාපයි කියන දේට අහු වෙනවා වෙනුවට හිත කරන්න හදන මේ මායාව දැක ගන්න පුළුවන් වුණා. නැත්නම් මේ හිතේ තියෙන ප්‍රධානම භූමිකාව දැක ගන්න පුළුවන් වුණොත් පුදුමාකාර හැකියාවක් වෙන උපමාවක් විදිහට කියනවා නම් මේ ලෝකයේ තියෙන ජන ජනප්‍රිය කියන බෑ ලෝක ප්‍රසිද්ධ රහස් සංවිධාන තියෙනවා. අනේ රහස් සංවිධානවල ප්‍රධාන හොරා නැත්නම් මහා මොලකාරයා කවවම කවදාකවත් එළියට පේන්නේ නැහැ. ඒකේ අධ්‍යක්ෂක මණ්ඩලයක දැනගන්න අපි. එයා ඒ අධ්‍යක්ෂක මණ්ඩලයක් මෙහෙවන ඉතාමත්ම අධිපති තත්ත්වයක් කරතේ ඒකාධිපති තත්ත්වයකදී අධ්‍යක්ෂක මණ්ඩල විශේෂ විධායක බලතල තියෙනවා. ඒගොල්ලෝ කුලියට ගත්ත මිනිස්සුන්ගෙන් තමයි හොරකම සිද්ධ වෙන්නේ. ඉතින් හොරු වුණාට මධ්‍යස්ථානයටවත් කියන මේ ව්‍යාපාරවත් හානි වෙන්නේ නැහැ. විශේෂයෙන්ම මහවරා කවුද කියලාවත් කවුරක්වත් නැහැ. ඒ නිසා රාජ්‍ය සේවාවල් වල සහ පොලිසිය වැඩ කරන කට්ටිය සාමාන්‍ය හොරෙක් අහුණාට හොරා දඬුවම් කරලා හොරාට දඬුවම් කරලා ඒ රාජ්‍ය සේවාව නිම කරන්න යන්නේ. ඒ හොරාට බලපෑම් කරනවා මේ Taman කාගේ මේ හෙන්ටයි එක කවුටද මේ වැඩ කරන්නේ කියලා නමුත් හොරාට කියලා තියෙන කවදාකවත් කියන්න බෑ. ඊට පස්සේ අල්ලගෙන අල්ලගෙන ගියොත් එයාට සමහර විටක ගුරු කීප දෙනෙක් අල්ලුවෝ අර අධ්‍යක්ෂ ගමන්ලේ ඉන්න හොඳ ටයිකෝට් අඳගත්තු මහත්තුරු වගේ පෙනී සිටින මේ හොර වැඩ ක්‍රියාත්මක කිරීමට මනෝරාගේ උපදේශයන් ක්‍රියාත්මක කරන පිළිස්සක් ගන්න පුළුවන්. ඒත් තාමනේ මේ හොර කල්ලියේ මූලස්ථානෙට මේ පිටිබඳ තොරතුරු. ඒක කරලා කරලා කරලා කල් යන්න වෙනවා තීරණ අරගන්න මේ මහා හොරා නැත්නම් මේ මොළකාරයා ප්‍රධාන ඔපිනියන් දෙන එක නම් මොනම කායකවත් අහුවේ. අල්ලගත්තොත් ඒක බොහොම ආශ්චර්යක සිද්ධියක් වෙන්නේ නැති දෙයක්. අල්ලගත්තොත් අර සාමාන්‍ය හොරෙක් අල්ලගත්තට වැඩිය නැත්නම් ඒවා මෙහෙවන්න අධ්‍යක්ෂක මණ්ඩලයේ ඉන්න කෙනෙකුට ඉන්නට වැඩිය ඒක සමූල ඝාතනය කරනවා. ඒ වගේ තමයි අපි මේ මේ සාකදු හොඳ නරක වගේ දේවල් වලට සැලි සැලි මේ කටයුතු වලට පිළියම් කරන්න යොදවුවොත් ලොකු දෙයක් කියලා හිතලා අපිට කවදාකවත් ඒකට හේතු වෙන සායිසික ධර්ම වෙන මේ වේදනා සුඛ දුක් අඳුර ගන්න හම්බ වෙනවා. අපි තේරුම් ගන්නද මේ කායයට හිතට මේ දුක් වෙන එදිනෙදා හම්බ වෙන මේ අස්ලෝක ධර්ම ක්‍රියාත්මක වෙන්නේ මේ නාම රූප දෙක මගින්. ඒක බෙදලා තමයි අන්තිමට නාම රූප විතරයි. අන්නේ නාම රූප දෙක බලන හිතියත් ඒ නාම රූප බෙදෙමින් මුල් වෙන එහෙම නැත්නම් පූර්ණංගම වෙන හිත අවු වෙන්නේ. ඒක එකපාරට අවු වෙන්නේ. කායනුපස්සනා කියන පළවෙනි හොරු පන්ති අල්ලනවා. ඊට පස්සේ වේදනානුපස්සනා කියන හොරු පන්ති අල්ලනවා. නමුත් තාම ඒ ඔතු සේවාසේ කටයුතු ඉවර නැහැ. ඉතින් බලන බලන අර තමයි පේන්නේ මේ ඔක්කොම සිද්ධ වෙන්නේ මේ චිත්තානුපස්සනාවේදී හම් වෙන මේ චිත්ත පරිසංවේදී අස චිත්තාමීති චිත්තති කියන මේ චිත්ත කියලා එකක් කියනවා. ආ මේක අරගත්ත අහුවෙච්ච දවසේ කනුගා ගැඹුරක් මේ කතා කරන්නේ අන්නේ හිත චිත්ත පරිසංවේදී අසසීසාමිච්ච සික්කති චිත්ත පරිසංවේදී පසසීසාමිච්ච සික්කති කියලා කියන තැනට එනකොට කොටින්ම අපේ භාවනා පැත්තෙන් කියන ආස්වාද ප්‍රසආස දෙකේ වෙනසක් අහුවෙන්නේ නැහැ. මේ ආස්වාදේ වටින්නේ නාසිකාග්‍රේදී කියලා වෙනසක් අහුවෙන්නේ නැහැ. නමුත් සත්‍ය කැඩිලත් නැහැ. සමාධිය කැඩිලත් නැහැ. කොච්චරලා ඉඳගෙන හිටියද කියලා මතකත් නැහැ. ආ මේ විදිහට භාවනාවේ ඇතුළකට ගැඹුරකට මැදයකට බහිඳ පටන් ගන්නවා. ඉතින් අර නිත්‍ය සංඥාවේ කුමාර හැටි හැදිච්ච කෙනෙකුට නම් මේක වෙනකොට බයක් සතිතයක් කලබලයක් ඇති වෙනවා. අනිවාර්යනා කතිය කැඩිලාදෝ නැත්නම් මට මේ සී නැති වුණාදෝ කලබල වුණාදෝ කියලා බය වෙනවා. නමුත් එහෙම වෙනවනම් අපිට කවදාත් අර මහා හොරා නැත්නම් හිත අල්ලන්න වෙන්නේ. ඒ නිසා අපි ඒව දෙක තුන හතර පහ වෙලා තේරුම් ගන්න ඕනේ මේ සාම සංසිද්ධිලා නැහැ. උගාස්තව සංසිද්ධෙන්න ඕනේ ඒක අදිය දැක ගන්න කියලා තව සංසිද වේ සංසිද යනකොට යනකොට යනකොට Tamanට හිත නිකන් gedera ගියා වාගේ භාවනා හිත gedera ගියා වාගේ ඉන්ද්‍රියයන්ට වෙලිච්ච නැති අනින්ද්‍රිය ප්‍රතිපද විඥානයේ කිය සහ කන දිවනාසය කය මන කියන හයතම වඩා ප්‍රාත් ඊට වඩා මේ මූල වූ කලල අවස්ථාවේ තියෙන තරත්මක් අහු වෙන පටන් ගන්නවා ඒක තමයි මට අර කියන තේ ලබුණු මෙහෙ කර ගන්න බැරුව යනවා ආස්වාද ප්‍රසආස දෙක වෙනසක් නොදැනෙනවා උස්ම වැටෙන්නේ නැතුව වගේ දැනෙනවා හැපිටනකුත් නැහැ කොච්චර වෙලා හිතියක් අන්නෙත් නැහැ නමුත් මේ දිගටම පැවතිච්ච සතිය සමාධියක් කියනවා කියලා අහුවෙන්න පටන් ගන්නවා ඒක සමතෙදි මේක අදාළයි විපස්සනාවේදී අදාළයි ආනේ විදිහට ගියාට පස්සේ කලබල නොවි දැන් මේ කිට්ටු කරන කිට්ටු කරන යන්නේ මහවරා ඉන්න ගුහාවටයි අන්නේ ඒක අල්ලගන්න නම් Taman රහත් සත්තුකාරයෙක් බව නොදැනෙන්න සාමාන්‍ය විදිහට හැසිරෙමින් තව ඉදිරියට යන්න ඕන ආන්නේ මේ යනකොට යනකොට යනකොට තමයි සැප වේදනා දුක් වේදනා අමතක කරලා උපේක්ෂා වේදනා තුල තමයි තේරෙන පටන් අරගන්නවා දැන් මේ පහස් කල්ලි ඉතාමත් මූලස්ථානයක සිටු කරන්නවා වාගේ දැනෙනකොට තමයි ලොකු සතුටක් ඇති වෙනවා හොඳ වීර්යවන්ත රාසුපුසේවෙකුට නම් සේවකයෙකුට නම් මම මගේ සෞර්ධයන්ගේ කාක්ෂේම කෙනෙකුට යන්න බැරි තරම් දැන් මම ගැඹුරකට ගිහිල්ලා තියෙනවා මම දැන් පුළුවන් තරම් මේ බොරු අල්ලන එක නෙවෙයි අවශ්‍ය කරලා තියෙන්නේ මේ වැඩ කරන යාන්ත්‍රණය. මේ වැඩ කරන මේ මූල ධර්මය මොකක්ද කියලා අල්ලා ගන්න ඕනේ කියලා අචූරට යනකොට යනකොට තමයි මේ චිත්ත පරිසංවේදී කියන මේ චිත්ත කියන මූලික ශක්තියට දැක ගන්න යා ගන්න පුළුවන්. ආ මෙතෙන්ට යනකොට ඉතින් මේ පුදුමාකාර සංසාරේ බය දන්න කෙනෙකුට නම් කර්මේ සහ කර්මඵලයේ අඳුම කරන පුදුමාකාර සතුටක් ඇති වෙනවා. අපි අම්මා අප්පාවත් නොකරපු ගුරුවරයෙක්වත් නොදැක්ක නොහිතපු තැනකට මගේ හිත දැන් ගිහිල්ලා තියෙනවා. අර කාලේ වටිනාකමක් වෙලාවක් තේරෙන්නේ නැහැ. අත්පොපපාටයක් වටෙන්නේ නැහැ. හිතක් තැම්පත් අත්සමාධි තියෙනවා. ඒක පැය ගණන් දිගට දිගට දිගට ඉන්න ගියාම අර නිත්‍ය සුඛ රූප සංඥාව සහිත කාම ලෝකේට ආසකරන කෙනෙකුට නම් බය වෙන්න කාරණාවක්. අනිත්‍ය දුක්ඛ අනාත්මේ දරුකන්න මේ ජීවිතේ නිවන් දකින්න තරම් පිං ඇති කෙනෙකුට නම් හිතෙනවා මම මේ සීලයක් රැකපු එකේ සමාධියක් වඩපු එකේ දැන් ඔන්න ආනිසංස ලැබිලා තියෙනවා මගේ හිත මේ රූප සත්‍ය සංදරා රෝලින් තොර නමුත් ඒවා ඕන දෙයක් ඇති කිරීමේ මූල ශක්තිය ඇති ඒ ශක්ති ජනන බල නිෂ්පාදන ස්ථානෙට ඇවිල්ලා තියෙනවා මූල ශක්තියට ඇවිල්ලා තියෙනවා වගේ තේරෙන්න පටන් ගන්න. ඒකෝර තමයි අභිප්‍රමෝදයන් කියලා කියන්නේ අති ප්‍රමෝදයක්, උද්‍යෝගිමත් ප්‍රමෝදයක් ඇති වෙන්න පටන් අර ගන්නවා. භාවනාවේ තව ඉදිරියට යන්න ඕනේ. දැන් තමයි හරියටම භාවනා පාඨයේ හිත වැටුනේ කිය මේ අති ප්‍රමෝදේ පහළ වෙන්න පටන් අරගන්නවා. ඒ ඒ ප්‍රමෝදේ පහළ වෙන්න වෙන හම්බෙච්ච මේ ආවි රූපයක්වත් නැත්තම් මේ රත්තරන් රෙදීමක් කිමනික හම්බෙලාවක්වත් ආහතට ගිහිලාවක්වත් දිබ්බ චක්ක දිබ්බ නෝත ලැබිලවත් නෙවෙයි. මේ මෙතෙක් කල නොදැකපු තරම් ගැඹුරකට තමන්ගේ හිත ගියා කියලා ඔය අභිප්‍රමෝදයන් කිත්තම් එන්න පටන් ගන්නවා. නමුත් මේ අභිප්‍රමෝදේ හිත ආවටත් විපස්සනා සඳහන් කරනවා ඒකට වුණා ඕනා කියලා තියෙන නම්බු හිතට අරගෙන උගන්වන්න ගත්තොත් එහෙම නැත්නම් සම්භාෂණ කරන්න ගත්තොත් අර එල්ලේ කඩාවැටෙනවා. ඒක නිසා මේ වෙලාවේදී එකක් තමයි මේ ආනපානේ නෑ, ඉන්නතන වැටෙන්නේ නෑ, කල්තර වෙලා කියලා දැනෙන්නේ නෑ කියලා හිත නින්දට වැටෙන්න දෙන්නත් එපා, ඕනකට වැඩි කලබල වෙන්නත් එපා. මේක හුරු දෙයක්. ඒක සිද්ධි කරනවා. මන්ත්‍ර ජප කළ ජප කළ සිද්ධි කරනවා වගේ Tamange හිතට වදන් තාරිස්සෝ. ඒක තමයි මේ සමාදාහං සිත්තං අටසිස්සාමීති සික්කති සමාදාහං සිත්තං අටසිස්සාමීති සික්කති කියනවනම් සමත භාවනාවට නම් කොට සඳහන් කරන ධානයකට සම වෙදිලා ඉන්නවා. විපස්සනා විද්‍යාව කියන්නේ ධානයේ ඉඳලා නැගිටලා ඉස්සරහට අරමුණ වේදනාවක් වේවා සත්‍යයක් වේවා ආනාපාන වේවා පිම්බි වැකිලි වේවා සක්මන වේවා හිතවිල්ලක් වේවා මේ සෑම දෙයක්ම බලන ගමන් සත්‍ය පවත්වන්න පුළුවන්. මේ සෑම දෙයක්ම බලන ගමන් මේ සමාධිය පවතිනවා. ඒ සති සමාධි දෙක නොසැලෙන එහෙම නැත්නම් කියනවා මේ අකණ්ඩ සතිය නැත්නම් මනාවකට පිහිටි සුපතිච්චිත සතිය ආවට පස්සේ ඒක නිකන් නූලක් පිටේ ඇඟිල්ල අදගෙන යනවා අපි විචිතෝම යන අර චිත්ත සංතතිය Tamanට වැටෙන්න පටන් ගන්නවා. ඒකෝට තේනවා මේක හොඳට අක්ෂරෙන්ද සාමේ පන්ති දෙන්න සමාදම් කරවන්න බෝරු කරනවා කියලා කියන එක කිසිම කිසි කෙනෙකුට උපදෙස් දෙන්න පුළුවන් දෙයක් නෙවෙයි. යෝගාවචරය වෙලාවේ කල්පනා කරලා තමන්ගේ කය ජීවිත දෙක අනපේක්ෂිතව කාය ජීවිත අනපේක්ෂිතව මේකයි රැකී යුත්තේ කියලා මේ සමාදාන් කරනවා කියන එක මම හිතන්නේ වෙන කිසිම ආගමක සඳහන් කරන්නේ වෙන ඕනෙම ආගමක ඔය කියන විදිහට අර හිතේ තියෙන සියුම් ගති දැක ගන්න පුළුවන් තරමට ධ්‍යාන ලබන දේවල් නම් කතා කරලා තියෙනවා ඒකට බුද්ධ ආගම කියලා විශේෂ නම්බුවක් නැහැ. ඇත්තම බුද්ධ ආගමට අවනම්බුවක් තියෙන එකදී මොකද අපි මේ ওই ධ්‍යාන එහෙම නැත්නම් චිත්ත භාවනා දාප්ප ගැන උදම්මනන්ද යනවා ඕනට වැඩි. නමුත් ඒ උදම් ඇනුවට වටිනකමක් කියනවා ඒක හේමම තැම්පත් වෙලා හිතේ රහස් තව තව අල්ලා ගන්නාද ඇතින් විමසුම් නෝනක් මතු කර ගන්න පුළුවන් නම් ඒක බුදුහාමුදුරන්ගේ තියෙන විශේෂම වූ මේ දක්ෂතාවය. නැත්තම් අපි ලෝකෙන් ගාංගු අපිට ලෝකෙට ඒක පණිවිඩය මේක හිත සමාදම් කරනවා. සමාදම් කරලා ඒ හිතට යන්න අරින්න මේ රූප ශබ්ද ගන්ධ රස විශේෂ පෝෂණ මේ කලබල වුණොත් නම් හරි අමාරුයි. ඉන්න අරමුණේම පුරුදු කරන්න පුළුවන් වුණොත් ටික වේලාවක් ගියාට පස්සේ හොඳට තේරෙනවා මේ ශබ්ද ඇහෙද්දි වේදනා දැනෙද්දි සිතිවිලි තියෙද්දි තමයි ආනාපානෙ නැති වුණා. ආනාපානෙ මොකද දැනීමක් නැති වුණා. නොසලී විකෘතව පවත් ගන්න පුළුවන්. විශාල නටන ලෝකේ හොඳම අභිරූපිකාවක් ඇවිල්ලා නැත්නම් හොඳම සංගීතයේ තියෙන හොඳම සංදර්ශනයක් පවතිච්චි නම් කිසි මිනිස්සෙක් Tamange ඔළුවේ තියාගත්ත කිරි කලයකින් කිරි කඳුලක්වත් හැලෙන්නේ නැති වෙන විදිහට වටපිට බලන්නේ නැතුව ඔළුව හොල්ලන්නේ නැතුව අර කලේ අර දෙනක මැදින් ගෙනිනා වාගේ ඕන කල්පගැනියක් ලෝකේ තියෙදි මේක පවත්වන්න පුළුවන් ශක්තිය මේකට පුළුවන් ශක්තිය ඇති කිරීම තමයි සමාදාහං සිත්තං අස්ස සිතාමිති සික්කති සමාදාහං සිත්තං පස්ස සිතාමිති සික්කති කෙනෙකුට කියනවා නම් අස්වෝග ධර්මයේ කම්පා නොවීම පිළිබඳව ජීවිතයේ ඉස්සෙල්ලාම සසයනාගාර පුහුණුවක් ලැබෙන වෙලාව. ආවට ගියාට නෙවෙයි කලසුන් සහිතව කරන්න පුළුවන් මේ වෙලාවේදී නම් මගේ හිතට මොන්නම මොන කාම අරමුණක් තවත් රාගයේ ඉන්න විදියක් නැහැ. ද්වේෂයේ ඉන්න විදියක් නැහැ. මොකද මේ තරම්ම හිත අර ගත්ත අරමුණේ නිමග්න වෙලා අරමුණ දැනගන්නවට අමතරව හිත හිත විසින්ම දැනගන්න අවස්ථාව මේක සාමාන්‍ය ව්‍යාකරණානුකූල වචනයක් නෙවෙයි. හිතට හිත දැනගන්න බෑ. ඒ මොකද හිත කියන්නේ මායාකාරයක්. ඒ නිසා අපේ අතුආව නැත්තම් ගුරු પરම්පරාව පෙන්නනවා ඒ හිතට හිත දැක ගන්න බෑ. හරියට අපි ඇහැට කවදාකවත් ඇහැ දැක ගන්න බැරුවා. අපි ඇහැ දකින්න කන්නඩියක් අල්ලන. එතන ෆොටෝ එකක් ගන්න. ඇහැට ඇහැ බලන්න බෑ. ඒ වගේම අපේ ඇඟිලි තුඩ දෙකකින් ඇඟිලි තුඩ අල්ලන්න බෑ. එතකොට කොහොමද අල්ලනවයි කියලා කියන්නේ? අල්ලනවයි කියලා කියන්නේ මේ චිත්තක්ෂණයේ හිත සංසම් වෙලා තිබුණ බව ඊගාවට එන චිත්තක්ෂණයෙන් දරනවා. නමුත් මේ ඊගාවට එන චිත්තක්ෂණේ ඉස්සල චිත්තක්ෂණයට වඩා සංසම් වෙන විදිහට සමාදාන් කරා. ඊගාව චිත්තක්ෂණයෙන් ඉස්සලගේ චිත්තක්ෂණය අල්ලනවා. එnde එnde එnde එnde මේකට කියනවා පටිවිපස්සනාව කියලා. විපස්සනාවේ ඉතාමත්ම විචිත්‍ර අවස්ථාවක් හිතම හිත බලනවා. මේ හිත ගතවිච්ච එක තියා බලන්න. ඒ මේ බලපු හිත ඊගාටන එකෙන් බලන්න. ඔහොමම ටිකින් ටිකට චිත්ත විචේ පවතිනවා නම් මේ පුද්ගලයාගේ සමාධාන් කෙලේ සංතක්කම ඒක මේ සාමාන්‍ය වචනෙන් විස්තර කරන්න මතු මෙච්චර මේ සියුම් සූක්ෂම වැඩකාරකාරී ගොඩාක් කර කොහොමද හිත සමාදා වෙන්නේ? කොහොමද හිත එකලස් වෙන්නේ? කොහොමද හිත මේ එක දිගට පවතින්නේ කියලා හිතා ගන්න බෑ. ඒ හිතා ගන්න බැරි නිසා තමයි අපි මේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ වලින් පෝෂණය කරමින් හිත තන වඩන්න හදන. මේ දුරකල් කරන්න හදන. ඒකෙන් තමයි අපි මේ සංසාරේ වැඩිලා තියෙන්නේ. දැන් කරලා තියෙන්නේ එකම අරමුණ ඒ අරමුණක් දැනෙනවා දැන ගන්න. තියෙනවා නමුත් හිත එක පිටට පාටන්න පුළුවන් සමාදානයක් එනකොට තමයි තේරෙන්නේ මේ හිත පුහුණු කරනවා නම් ඒ හිතින් කරන්න බැරි දෙයක් ඕන කෙනෙක් අපි ඔක්කොම පණ්ඩ හදුවට කලබල කරන්න හදුවට පුහුණු කරව භාවිත හිතකින් සමාදාන කියන ක්ෂණික චිත්ත ඒකාග්‍රතාවය කියන එක හොඳටම පුරුදු කරගත්ත හිත මොනම දෙයකින්වත් සලන්න බෑ ඒක නිකන් ප්‍රතිශක්ති ජනක හේතන් ගත්ත මිනිස්සේ වියාදියක් නිරක්තින තැනට ගියාට පස්සේ එයාට බය වෙන දෙයක් නෑ එයා දන්නවා තමන්ගේ ශරීරයේ තියෙන ප්‍රතිශක්තිය නිසා අත ලෙඩ බෝවෙන්නේ ආ මේ වගේ ඒ චිත්තක්ෂණය උදම්මනන්න පුළුවන් තරම් ශක්තියක් ඇති. අන්න එතකොට තමයි ඒ යෝගාවචරයේ හිතෙන්නේ මට මේ තරමට එන්න පුළුවන් වුණා නම් ඉස්තර දුරට යනකම් හිතේ මායාකාරී නිරූපයේ ඒ හිතටම අල්ල ගන්න පුළුවන් වුණා නම් එහෙමනම්